මහත්මී ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අද සිකුරාදා රාත්‍රී දේශකයන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳවයි අපට කරුණු පැහැදිලි කර දෙන්නේ. සරලවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාද් සාද් සාද්. නමෝ තස්සේ භගවතු තෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි පදං සමාදිරියාමි සම්මා නුවණට නුවණ තියෙන ඇත්තපත් වෙනවා. එහෙනම් ධර්ම ශ්‍රවණය කරන මේ ඇත්ත කල්පනා කරන්න ඕනේ. මමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ලෝකයේහි තියෙනා වූ උසස් සැපයන් හොයාගෙන යන ගමනකට අවතීර්ණ වෙනවා නැවත වාරයක් වෙනස් නොවන නැවත දුක් ඇති නොවන සැපයක් මේ ලෝකයේ තියනවාද අන්න ඒ උසස් සැපයක් හොයාගෙන යන ගමනකට මමත් මගේ ජීවිතය යොමු කරනවා මමත් මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් සදහටම අතමිදිනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඉන්නත් මේ ඒ ඒ පුද්ගලයාට තමන් කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද කියලා අදහස් ඇති වෙන්නේ තම තමන්ගේ දැන නැන පමණි. යමෙකුට හිතනවා නම් ලෝකයේ තියෙන උතුම්ම දේ මේ දේ කියලා ඒ තැනත්තා නැත්නම් සැපම දේ මේ දේ කියලා හිතනවා නම් ඒ ඒ අයගේ අරමුණ වෙන්නේ ඒ සැප ඒ සතුට ලබා ගන්න. ඒ අයගේ දැන පමණින් නැන පමණින් දන්න විදිහට තමයි. යමෙකුට දැනෙන්නේ පින්නොත්නි තමන්ගේ දැනුමට අනුව මේක තමයි සැපය කියලා. ඒකින්ද කවුරුත් කල්පනා කරේ මමත් මේ ලෝකේ නොයේකු දේවල් අරමුණු කරමින් වාසය කරමින් ඉන්නවා. මගේ හිතත් මේ ලෝකයේ තියෙන දේවල් අරමුණු කරනවා. নানা ආකාර සැප අරමුණු කරනවා. එවැනි වූ සැප හඹා යනවා. ඇහැට පේන රූප විශේෂෙහි, කනට ඇහෙන ශබ්ද විශේෂෙහි, නාසයට දිවට ශරීරයට දැනෙන ගන්ධ රස ස්පර්ශ විෂයෙහි පින්වත්නි බොහෝ తాවකාලික සැප තියෙනවා. ඒ තියෙන සැපම අරමුණු කරගෙන ජීවත් වෙන්නේ ඉන්නහා දෙයක් දන්නේ නැති හින්දා. ඉන්නහා දෙයක් දන්නේ නැහැ. Tamanට දැනෙනවා මේ රූපය දැක්කොත් තමයි මේ රූපය දැකීම තමයි ඉතින් මගේ ජීවිතයේ තියෙන සැපේ. දරුවන් දැකීම තමයි මගේ ජීවිතයේ තියෙන සැපේ. ලිංගතුයත්තන් සමග අල්ලාප සල්ලාපේ යෙදී වාසය කිරීම තමයි ඉතින් මගේ ජීවිතයේ තියෙන සැපේ මට වෙන මොන සැපක්ද දරු සැප කියලා කියයි. නැත්තම් දෙමව්පියන් එක්ක හිත මිත්‍රාදීන් එක්ක ඒ වගේ ඇහැට පේන රූප විශේෂෙහි මිහිරි ශබ්ද ගීත ආදී අහමින් ඒ වාගෙන් යම් සැපයක් උත්පාදනය වෙනවා. ඒවා නැත්තම් මේ ලෝකේ මොකටද කියලා මේවා තමයි ලෝකේ තියෙන සැප කියලා ඒවා හඹාගෙන යන ගතියක් තියෙනවා පින්නත් නේ. නාසයට දිවට මේ මේ જાතියේ කෑම කෑවේ නැත්නම් මේ මේ જાතියේ ආහාර જાති නැත්නම් සතියකට වරක්වත් නැත්නම් මාසෙකට වරක්වත් නැත්නම් වැඩක් නැහැ කියලා අපූර්වට කියන වැඩක් නැහැ කියනවා කැමති දේ දකින්න නැත්නම් වැඩක් නැහැනේ. කැමති දේ අහන්න නැත්නම් වැඩක් නැහැනේ. ආන්ගෙම වැඩක් නැහැ, වැඩක් නැහැ, වැඩක් නැහැ කියනවා. ශාරීරික වින්දනයලුත් එහෙමයි. මේ මේ සැප විඳින්න නැත්නම් වැඩක් නැහැ කියලා ඒ වැඩක් නැහැ කියලා කියන්නේ ඉන්නනි වැඩක් නැහැ කියලා කියන්නේ ඒක සරුම දේ කියලා එයත්න්ට දැනෙන හින්දා ඒ දැනෙන අය එහෙම තීරණයකට එනවා මේක තමයි ලෝකේ තියෙන ලොකුම දේ මේව නැත්තම් වැඩක් නැහැ මේව නැත්තම් වැඩක් නැහැ කියලා මේ වෙලාවෙම මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙම තම තමන්ම මේ වෙලාවෙම විමසා ගන්න ඕනේ තුන් ලෝකයට බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවක මමත් පහළ වෙලා ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය වෙන කාලෙක මම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂෙහි මෙවුවා නැත්තම් වැඩක් නැහැ කිය කී ජීවත් වෙන කෙනෙක්ද? දරුවෝ දකින්න නැත්තම් වැඩක් නැහැ කිය කී ජීවත් වෙන කෙනෙක්ද? paludu වෙලා යන, වෙනස් වෙලා යන, නැති වෙලා යන දේවල් ඕනෑ, paludu වෙන්නේ නෑ, නැති වෙන්නේ නෑ, විනාශ වෙන්නේ නෑ කියලා ප්‍රාර්ථනා කරගනිමින් ඒ දේවල්ම වැඩක් නෑ ඒ දේවල් නැතුව මේ ජීවිතේට වැඩක් නෑ කියලා හිතාගෙන ජීවත් වෙන කෙනෙක්ද කියලා එහෙම සිතුවිලි මගේ තුල මේ වෙනකොටත් හට ගන්නවද කියලා විමසන්න ඕනේ මගේ තුල එවැනි සිතුවිලි හට ගන්නවද හට ගන්නව නම් හදිස්සියෙම තීරණය කරලා වැඩ නෑ ආයින්දකෝ අදින් පස්සේ මම ඒවා හටගන්නේ නැතුව ජීවත් වෙනවා කියලා හිතුවට පින්නත් නේ මම මේ මොහොතේ වහින රැස්සක් ගැන හිතනවා එකපාරටම මේ මොහොතේ මම මේ රැස්ස නවත්තනවා කියලා එහෙම වෙනවද නැහැවෙන හේතු ඇති කල්හි ඵලය හට ගන්නවා. එතකොට මේ ලෝකේ පංචකාම සම්පත්තිය විශේෂෙහි මෙපමණ ඇලීමක් ඇති වෙන්න හේතු තියෙනවා. එක හේතුවක් තමයි ඒවා සරු කොට ගැනීම. ඒවා සරු කොට ගන්නේ ඉන්නහා දෙයක් තියෙනවා කියලා දන්නේ දන්නේ නැති හින්දා. අන්න එහෙමනම් දැනගත්තම පින්නත් ඉන්නහා ගිය සැපයක් තියෙනවා. පංචකාම සම්පත්තියෙන් විඳින්නා වූ යම් සැපයක් නැතුව නෙවෙයි තියෙනවා. ඒකයි මිනිස්සු ඒක තුල ඇලී ගලී වාසය කරන්නේ. ඉන් එහාගේ සැපයක් තියෙනවාය කියලා යමෙක් දැනගත්තා නම් පින්වත් ඒ ලොකුම සැපය කෙරෙහි අවධානය යොමු වෙන්නේ නැද්ද හා? එහෙනම් දන්නේ නැති එකයි පළවෙනි කාරණාව. තුන් ලෝකයක් බබළුවාගෙන බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලේ පින්වත් ඒ උතුම් සැපයන් පිළිබඳ ලෝකෙට අවතීර්ණ වෙලා තියෙනවා. ලෝකයේ තියෙනා වූ සැපයන් අතරින් උතුම්ම සැපය නම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීමයි. ඒ බව බෞද්ධයතු දන්නවා. ඉන් මෙහාට ගිය උතුම් සැපයන් තියෙන අපිනත් ලෞකික සැපයට වැඩිය. අද අපි අරමුණු කරන්න හදන්නේ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගන්නටත් ඉතාම වැදගත් වෙන එක අංගයක් වෙච්ච සම්මා සමාධිය කියලා කියන තැන බුදුජානන් වහන්සේ දේශනා කරා ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියලා ධානාංග හතරක්. එතකොට මේ ධ්‍යාන කියලා කියන්නේ පින්නනේ නැවත පිරිහෙන දේවල්. නැවත පිරිහෙන දේවල්. නමුත් යම් හිතක් කර්මන්නේ තත්ත්වයටපත් වෙනවා කියලා කියන්න පුළුවන් කුසල ආරම්මණයක ධ්‍යාන මට්ටමකටපත් වෙන්න පුළුවන් නම් යමක් කරන්න පුළුවන් හිතක් හැම තැනම විසිරෙන හිත එක අරමුණක රුවා ගන්නට පුළුවන්කමක් තිබුණොත් එක දිගට එක දිගට එක දිගට අන්න ඒ අරමුණ අවබෝධ කරගන්න ඒ හිතට පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද කුසල ආරම්මණයක් හිතට ඇති කරගෙන ඒක තුල හිත නංවා ගන්න පුළුවන් ශක්තියක් මූලිකව ඇති කරගන්න බෞද්ධයන්ට පුළුවන්කමක් තියෙන මඟ පෙන්වීමක් තියෙනවා. අන්න එවැනි ඒකාග්‍රතාවයක් ඒකත්වයක් තියෙන එක අරමුණක් කෙරෙහි ඒකත්වයක් තියෙන හිතක් සකස් කර ගැනීම නිර්වාණ අවබෝධය සඳහා මූලික උවමනා වෙන එක අංගයක්. අන්න ඒකින්ද අද දවසේ අපි කතා කරන්න හදන්නේ මේ අංගය කෙරෙහි අපේ හිත යොමු වෙලා තියෙනවාද මේ වෙනකොට මේ අංගය කෙරෙහි යොමු වෙලා තියෙනවාද ඒ සඳහා යොමු වෙන්නේ කොහොමද කියලා. මේකදී පැහැදිලිව මේ කියන්න හදන්න පින්නත් මේ ලෝකේ තියෙන ලොකුම සැපය ප්‍රථම ධානය කියන එක නෙවෙයි. ඉන්දියාට ගිය සාමාන්‍ය පලාදී සූත්‍ර ගත්තාම ප්‍රථම ධානයට ලැබෙන්නේ මධ්‍යස්ථ තන. ඉන්දියාට ගිය සැපයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සාමාන්‍ය ඵල විදිහට දේශනා කරලා තියෙනවා. අවසාන ඵලය නම් ආශ්‍රවයන් සියලු ආශ්‍රවයන් සය කරගෙන ලබා ගන්නා වූ උතුම් නිර්වාණ සාන්තිය තමයි ලොකෝ සැපය. අද අපි කතා කරන්න හදන්නේ ඊට මෙහා තැනක් කෙරෙහිවත් වත් අඩුම ගානේ අපේ සිත් සතන් යොමු වෙනවද එවැනි දෙයක් ඇති කරගන්න කියලා. පින්වත් අයගෙන් මම මෙන්න මෙහෙම අහන්න කැමතියි. අවංකව තමන්ගේ පැත්තෙන්ම සත්‍යවාදී පිළිතුරක් ගන්න බලන්න මේ ප්‍රශ්නයට විසඳුමක්. අද දවස පුරාවට හෝ අද උදෑසන ඉඳන් ගත කරපු දවස පුරාවට හෝ ඊයේ දවසේ ගුරාවට හෝ මේ අත්ංගයේ චිත්තසංතානවල අදහසක් ඇති වුණාද අරමුණක් ඇති වුණාද ඉලක්කයක් ඇති වුණාද මම ධ්‍යාන මට්ටමක් වර්ධනය කරගන්න ඕනේ ඒ සඳහා කළ යුත්තක් කරන්න ඕනේ කියලා අදහසක් ඇති වුණාද කියලා මම විමසනවා බොහෝ දෙනාට කියන්න වෙන්නේ නෑ එහෙම එකක් නෑ එහෙම අදහස් ඇති වෙන්නේ නැතුව නෙවෙයි ඇති වෙලා ඕනෑ තරම් ඉන්නවා සම්බුද්ධ ශාසනය ඕනෑ තරම් ඉන්නවා ඒ අතරතුර මේ ප්‍රශ්නේ මම විමසන්නේ තමන්ගෙන්ම විනිශ්චයක් ඇති කරගන්න. මට මම එවැනි හිත කර්මන්නේ තත්වයකට, එකලතාවයකට, ඒකත්වයකට පත් කරගන්න කුසල ආරම්මණයක හිත නවත්ත ගන්න අවශ්‍ය කරන කරන්න ඕන දේක් කරන්න ඕනේ කියලා අදහසක් ආවේ නැත්නම් පින්වත්නි තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් බලයක් ආවේ නැත්නම් මෙහෙයුමක් ආවේ නැත්නම් අතුලාන්ත පෙළඹවීමක් ආවේ නැත්නම් ඒක වෙයිද කවදාකවත් ඒක වෙන්නේ නැහැ හිතලා හිතලාමත් අතුලාන්ත පෙළඹවීමක් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ හදිස්සියෙම හිතලා ඉන්නකෝ මම අද ඉඳන් මෙවැනි අරමුණකින් ජීවත් වෙනවා කියලා ජීවත් වෙනවා කියලා අදිස්ථාන කරගන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ. හැබැයි ඒක මොහොතකින් නැති වෙලා මේ හිතේ අවශ්‍ය කරන අදහස් සකස් වෙන විදිහට හිත හදන්න ඕනේ. හිතේ සකස් වීම වෙනස් වෙන්න ඕනේ. ඒ සඳහා පින්වත්නි මේ උතුම් දේවල් පිළිබඳ අපේ තියෙන අදහස හැඟීම වැඩි වෙන්න ඕනේ. හැඟීම වැඩි වෙන්න නම් ඒ ගැන අපි හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕනේ. ආන්ගේ මෙනෙහි කිරීම සිද්ධ කරනකොට අපිට ඒ හැඟීම් වැඩි වෙනවා. මෙනෙහි කරන්න නම් දැනගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මම මෙන්න මෙහෙම අහනවා මේ අත්තන්ගෙන් හොඳ කෑම වේලක් පිළිබඳ. නැත්නම් අපිට ඉඳගෙන ඉන්න පුළුවන් පුටුවක් පිළිබඳ. අදහස් නම් අපේ හිතේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට තියෙනවා. බලන්න වාහනයක ගමන් කරනවා කියලා කියනවා. වාහනයක ගමන් කරනකොට පින්නත් මේ ටිකක් ගැස් වෙන ස්වභාවයක් තියෙන. සැපයට හදපු පුටු නැති. ලෑලි වලින් වගේ හදපු පුටු තියෙන වාහනයකුයි සැප පුටු හදලා තියෙන වාහනයකුයි තිබ්බොත් කවුරුත් කැමති කොයි එකටද? සැප පුටු තියෙන වාහනේ ඇයි ඒ සැප පුටු තියෙන වාහනේ ඉඳගෙන යන්න කැමති ඇයි? ඇයි ඒ කියලා ඔන්න හිතන්න ඕනේ. අර ගැස් වෙන පැද්දෙන වාහනේ යනකොට ඒකේ ලෑලි වගේ වලින් නම් පුටු හදලා තියෙන්නේ. මොකද වෙන්නේ? ඒවා ඇනෙනවා ඇඟේ. ඇනෙනකොට රිදෙනවා. රිදෙනකොට දැනෙනවා. රිදෙනකොට දැනෙනවා. සැප පුටුවේ ඉඳගත්තාම දැනෙන්නේ දැනෙනවා අඩුයි. දැනෙන ප්‍රමාණය අඩුයි, රිදෙන ප්‍රමාණය අඩුයි. ඒකින්ද කාගේ අරමුණ මොකද්ද? සැප පුටුව කියලා කියන්නේ නම් දැනෙනවා අඩුයි නම් දැනෙනවා අඩුයි නම් අන්න අපි ඒක සැප කොට සලකනවා. කරකෝණ පුටුවක් ඕන වෙන්නේ ඇයි? කරකෝණ පුටුවක් ඕන වෙන්නේ දැන් කැරකෙන පුටුවක ඉඳගත්තාම හැරෙනකොට දැනෙන්නේ නැහැ. වැඩි දැනෙන්නේ නැහැ ටිකක් දැනෙන්නේ. කකුල් එහෙම තියලා හරවන්න ඕනේ. නෑ නැගිටින්න ඕනේ නෑ හැරෙන්න. ඒකෙන්ද කියනවා ඒකට සැපයි කියලා. එහෙනම් දැනෙන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් සැපයි කියලා කියනවා. ඒකෙන් කාගේ අරමුණක් කියනවා පින්නත් මේ වැඩි සැප. ඒක මේ ඉන්ද්‍රියන් වලට ගෝචරයි. සාමාන්‍ය මනුස්සයෙකුට තේරෙනවා මේ මෙත්තේ ඉඳගත්තොත් මේ මෙත්තේ නිදාගත්තොත් මේක සැප මෙත්තයක්. සැප මෙත්තයක් කියන්නේ නිදාගෙන ඉන්නකොට අතපය ඇලෙන්නේ නැහැ. ඒකින්ද ඒ වගේ මෙත්තයක් හොයනවා. මෙවැනි ආහාරයක් ප්‍රණීතයි. ප්‍රණීත ආහාරයෙන් සැප වේදනාවක් වෙනවා. ඒකින්ද එවැනි ආහාරයක් හොයනවා. මෙවැනි ගීතයක් මියුරුවේ. ඒකින්ද එකෙන් සැප වේදනාවක් වෙනවා. ඒකින්ද ඒකම අරමුණු කරනවා. මෙවැනි රූපයක් සුන්දරයි. ඒකින්ද ඒකෙන් සැප වේදනාවක් තියෙනවා. ඒකින්ද ඒ රූපම අරමුණු කරන නැවත නැවත බලන්න. දැන් ඒ දන්න හැටිනේ. ඉන් ඔබට ගිය චිත්ත අභ්‍යන්තරගත සැපයක් තියෙනවා කියලා යම් කෙනෙකුට දැනුනොත් වෙනත් ඒ තැනත්තා ඒ පිළිබඳව අරමුණු ඇති කරගන්නේ නැද්ද? දැන් ඒ සඳහා මෙන්න මෙහෙම බලන්න ඕනේ. ඉතින් දැන් ඒ සඳහා කළ යුත්තේ මේ පංචකාම සම්පත්තිය නැත්නම් අපි මේ ඉන්ද්‍රියන් වලින් ලබන සැපෙහි තියෙන ඇත්ත తත්වය හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ. ඇත්ත తත්වය මෙනෙහි කරලා බලන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ හිතේ හිත අරමුණු කරන දේවල් වලින් ලැබෙනා වූ කාම වස්තු කාම කාම හැඟීම් ඒවා සාක්ෂාත් කරගන්න යන මේ ගමනේදී අපිට ස්ථිර සැපයක් ලැබුණාද කියලා මේ ගෙවන ජීවිතයේ දිහාවට හොඳට හැරිලා බලන්න ඕනේ. මම මෙන්න මෙහෙම අහනවා. හොඳයි සැපම ආසනයක් පිළිබඳ කව කාගේත් හොඳ අරමුණක් තියෙන සාමාන්‍ය ජීවිතේ. ඒකට සැප ආසනයක් කියන දැන් මේ අත්තු දන්නවා වැඩි ඇඟට දැනෙන්නේ නැති. හොඳයි හොඳටම සැප ආසනයක් අපිට ලැබුණා කියන්නේ. බොහෝම ඉහළ මිල ගණන් වලින් ගත්ත සැපම ආසනයක අපි වාඩි වුණා. වාඩි වෙලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? දැන් බස් රථයක නගින්න ගොඩාක් පොර කනවා සෙනඟ වැඩි නම් ඇයි ඉඳ ගන්න ඕනේ කියලා. ඉඳගෙන ටිකක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? නැගිටින්න හිතෙනවා. එහෙනම් මොන තරම් මේ ලෝකේ තියෙන සැප ආසනයක ඉඳගත්තත් පින්නත් මේ ශාරීරික වශයෙන් නැවත වාරයක් සූටි වෙලාවක් යනකොට දුක් හට ගන්නවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කර නැත්තොත් සැරෙන් සැරේ තමන්ගේ ඉරියව් මාරු කරනවා. ඒ මාරු කරන්නේ ඇයි? එක ඉරියව්වක ඉඳ මේ ශරීරය ඉඳ දෙන්නේ නෑ. මං අහුවොත් මේ අත්තන්ගෙන් පුංචි කාලේ මව කුසේදිත් දඟලලා තියෙනවා කියලා අපි දන්නවා අපි නේද? ඒ වෙලාවේ ඉඳන් මේ ධර්ම ශ්‍රවණය වෙන මොහොත දක්වාම දඟලන්න වෙලා තියෙනවද නැද්ද? ඇයි ඒ දඟලන්න වෙලා තියෙන්නේ? මේ ශරීරය එක එක ඉරියව්වක ඉන්න දෙන්නේ නැහැ අපිට ඉන්න දෙන්නේ ඇයි? එක ඉරියව්වක හිටියොත් දනවා. රිදෙනවා. රිදෙනවා දනින්ද හැම වෙලෙම ඉරියව් මාරු කරන්න වෙලා දකුණු කකුල උඩින් වම් කකුල තියාගෙන ඉඳගෙන හිටිය අය චුට්ටි වෙලාවක් යද්දී ඇතුලෙන් එනවා සංඥාවක්. දැන් ඉතින් අනේ වම් කකුල වලින් දකුණු කකුල තියා ගන්නවා කියලා එන්නේ නිකන් පොඩි විධානයක් වගේ. නැත්තම් රිදවනවා ගොඩක්. ඒකින්ද අපිට මේක තේරෙන්නේ නැහැ. අපි ආයතරයක් වම් කකුල වලින් දකුණු කකුල තියාගෙන ටිකක් වෙලා ඉන්නවා. ඉන්නකොට ආය දෙනවා බොහොම අසත්පුරුෂ විධානයක්. නේද? මොකද? ආ දැන් ආය පරණ තිබ්බ විදිහට තියාගන්නවා. තිබ්බ නැත්තම් මම හොඳටම රිදවනවා කියනවා වගේ ඔන්න විධාන දෙනවා. නිදාන දෙනකොට පින්නන්නේ ඉතින් හරවන්න ඕනේ. දාන්න දවසේ ඉඳන් මේක එහාට මෙහාට මේ ශරීරය හරවන්න ඕනේ. ඒ විතරක්ද? ඔක්කොම මේ ලෝකේ සද්ද අපි අහනවාද ඇහෙනවාද? සද්ද ඇහෙනවා පින්නත් නේ. ඇහෙන ඇහෙන ඔක්කොම අහන්න ඕනේ. ඇහැ අරලා බලනකොට හොඳ දේවල් විතරක් පිළිලා නිකන් ඉන්නවද? නෑ නරක දේවලුත් ඔක්කොම බලන්න වෙනවා. මොකද සමහර තැන්වලින් යනකොට නාසය වහගෙන තද කරගෙන යන්නේ. ඒවා දැනෙනවා ඒවා දැනෙනවා ඒ වගේම ශරීරයට පහස දිවට රසත් එහෙමයි. අපි කැමති විදිහට ඒවා වෙන්නේ නැහැ. බාහිරින් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් වගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය අපිට හිතුවක්කාර විදිහට වැඩ කරනවා. හරියට හිතුවක්කාර ළමෙක් වගේ. ඊටාම හිතුවක්කාර ළමෙක් වෙනත් මේ දඟලන දඟලන විදිහට ඒ ආයමට ඒ ළමයා බලා ගන්න වෙනවා. ඒ වගේ ඉල්ලන ඉල්ලන දේ දිදී මේ ජීවිතය අරන් යන්න වෙනවා. බලන්න ඇහැට ලස්සන රූපයක් Taman කැමති රූපයක් බලන්න ඕනේ කියලා හිතෙන් අපිට කිව්වොත් පෙන්වෙන්නේ නැත්තම් ඔක්කොම ඉවරයි. අඬනවා. ශරීරය දවනවා වගේ එකක් ඇති කරනවා. ඇතුලාන්ත ගින්නක් වගේ එකක් දැනෙනවා. ඉතින් හොයාගෙන යන්න ඕනේ. පෙන්වන්නම ඕනේ. හොඳ දේ Taman කැමති දේ බලන්න ඕනේ කියලා උදෑසනක අදහසක් ඇතුණොත් දරුවෙක් හරි බලන්න ඕනේ කියලා පින්නත් නේ ගිනි ගත්තා වාගේ ඉතින් හැල්මේ දුවන්න ඕන ගිහලා බලන්නම ඕනේ අහන්නම ඕනේ විඳින්නම ඕනේ දැන් කොච්චර කල්ද ඔය කියන වැඩේ දැන් කරන්න පටන් අරන් කොච්චර කල්ද දන්න දවසේ නම් එහෙම තමයි දැන් ඇති වෙලාද දැන් ඉවර වෙලාද ඉවර වෙන පාටක් පේන්නත් පේන්නක් නැහැ. ඒක හින්දාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ ජීවිතේට විවේකයක් නම් නැහැ. මේ ශරීරයත් එක්ක අපිට විවේකයක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. මේ ශරීරය හින්දා අපිට විවේකයක් නැහැ. ඇයි? ඒක නටවන්න වෙලා, ඒක දඟලන්න වෙලා, ඒකට ආහාර දෙන්න වෙලා, කැමති කැමති දේ පෙන්වන්න වෙලා, හතක්වන්න වෙලා, සීතෙන් ආරක්ෂා කරන්න වෙලා, උෂ්ණෙන් ආරක්ෂා කරන්න වෙලා, බඩගින්නෙන්, පිපාසාවෙන් දැන් යනකොට අලියොත් මොකද කරන්නේ? ලොකු ගිතුල් කොටයක් උස්සන් යනවා. ඇයි මේ අලියා මෙච්චර බරක් උස්සන් යන්නේ? ඒ Tamanට ඕන දේ අරන් යන්න වෙලා. මේකත් මොකද කරන්නේ? කොහොම හරි Tamanගේ ගමන් මල්ලේ බත් ගෙඩියක් දාගෙන තමයි යන්නේ යන තැනක. වතුර බෝතලෙකුයි මොකද? මේකට දෙන්න ඕනේ ඉවරක් නැතුව. ඉතින් මේ ශරීරයට දැන් දීලා දීලා ඊළඟට පිරිසුදු කරලා කරලා කරලා කී සැරයක් දැන් පිරිසුදු කරාද? හරි හිතුවක් ආරයි පිරිසුදු කරන්න කරන්න අපිරිසුදු වෙනවා. දාඩිය දා ගන්නවා. ඉතින් මෙන්න මේ මේ ශරීරයේ හින්දා පින්වත්නි කර්මානුරූපව අපිට මේ හම්බෙච්ච ශරීරය. ඊටාම දුගඳ ගහන හැම වෙලෙම ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණය උරුම කරගත්ත, Tamange වශයෙන් ගන්න බැරි. ඊටා ප්‍රබල මාරාන්තික වේදනාගෙන දෙන ශරීරයක්. එහෙනම් මේ ශරීරයේ හින්දා සාමාන්‍ය කෙනෙකුට විවේකයක් නැහැ. හොඳයි ශරීරයේ හින්දා කමන්නේ කියන්නකෝ. හිතින්ද කොහොමද දන්නේ? හිතින්ද විවේකෙන්ද? ඔව්. හිතෙන් විඳිනා වූ දුක් අර ශරීරයෙන් විඳින දුක් වලට වඩා වැඩි. සමහර ඇත්තු පින්නත් මේ කායික වේදනාව කමක් නැහැ කියලා මානසික වේදනාව දරා ගන්න බැරුව කායික වේදනාව ඇති කරගෙන මැරෙනවා. කෝච්චි වලට පැනලා මැරෙනවා වෙලාවකට. මගේ හැම ඉරිලා ගිය දෙයින් මස් තැල්ලා ගිය දෙයින් කටු කුඩු වෙලා ගිය දෙයින් ලේ විසිරලා ගිය දෙයින් ඒක සැපයි මේ අතුලාන්ත වේදනාවට වැඩිය කියලා ශාරීරික වේදනාව හොඳයි කියලා කෝච්චි වලට පැනලා දෙලා යනවා බලන්න පින්නත් මේ මානසික වේදනාව ඊට වඩා වැඩි හැමදාම උදේ නැගිටිනකොට මේ හිත කියන එක ඒකේවා අහවල් දේ ලෑස්ති කරන්න අහවල් දේ ලෑස්ති කරන්න බලන්න මේ හිතට පින්නත් මේ සතුටක් එන්නේ කවදද කියලා හිතට සතුටක් එන්නේ මේ ඇත්තෝ කැමති කාමනීය වස්තු කැමති කියන්නේ මේවා ජීවී අජීවී වස්තු. මේ අත්තන්ට තියෙනවා බොහෝ කැමති දේවල්. Taman කැමති දේවල් Taman කැමති විදිහටම උදේ ඉඳන් හැන්දෑ වෙනකන් තිබ්බ දවසක් ආවොත් එදාට නම් හිත සතුටෙන් පිරීලා ඉනවා. ආදරය කරන අය ළඟටම වෙලා ඉඳගෙන හොඳින්ම කතා කරලා වචනයක්වත් වරද්දන්නේ නැතුව කැමති දේවල් කැමති කෑමක් ගෙනත් දීලා බඩගිනිත් නෑ, පිපාසත් නෑ, ඔක්කොම ලෑස්ති කරලා දීලා ශරීරයත් නිරෝගීව තියෙන දවසක් ආවොත් ශරීරය නිරෝගී වෙන්නත් ඕන, කැමැති අය වටේ ඉන්නත් ඕන, කැමැති විදිහට හැසිරෙන්නත් ඕන, කාලගුණ තත්ත්වේ පවා කැමැති විදිහට තියෙන්නත් ඕන. ඔය ඔක්කොම තියෙන දවසක් ආවොත් ආන්නිදාට නම් පුදුම සන්තෝෂකින් ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම දවස් කීයක් විතර ඇවිල්ලා තියෙනවද මේ ජීවිතේ කියලා විමසලා බැලුවොත්? ගත කරපු ජීවිතේ එහෙම දවසක් ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවද කියලා විමසලා බලුවොත් එහෙනම් ඇවිල්ලා තියෙනවද කියලා විමසලා බලුවොත් හැමෝම කියපින්නත් නෑ හැමදාම මොකක් හරි අඩුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා හැමදාම කල්පනා කර කර ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් හැමදාම සමතුලිත කරන්න දෙයක් තියෙනවා. මේවා මේ විදිහට හදන්න ඕනේ, මේවා මේ විදිහට හදන්න ඕනේ, මේ જાතිය දේවල් මෙතෙන්ට ගේන්න ඕනේ, මේක මෙතන තියන්න ඕනේ, මේ අඩුපාඩු ටික සකස් කරගන්න ඕනේ කියලා හැමදාම උදේ ඉඳන් හැන්දෑව වෙනකම් පින්නත් මේ Tamanට තියෙන අඩුපාඩුව වැඩි ලාභ බවට පත් කරන්න ගන්න උත්සාහය නම් අඩුවක් අඩුවක් නෑ. අහවලාව හදන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, මේකට ගතුගුණ මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම කියන්න දෙන්න බෑ, මෙහෙම කරන්න දෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ, මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි වෙන්න ඕනේ කියලා හැමෝම පින්නත් මේ පල්ලෙහාට ගලන වතුර වගේ හරියට නිකන්. පල්ලෙහාට ගලාගෙන යන වතුරට නිවනක් නෑ. ඇයි? කොච්චර ගැලුවත් ගාන එකමයි වැඩේ. ආදන්න හැම වෙලෙම පල්ලෙහාට ගිහලා සමතුලිත කරගන්න. හැබැයි හැමදාම ගලනවා. ඒ වගේ මේ හිතත් පින්වත් මේ හැමදාම අඩුපාඩු සහිතවම අඩුපාඩු සහිතවම ජීවත් වෙනවා හැමදාම ඒකෙන්ද දුකින්. පුංචි පාපැදියක් තියෙන කෙනෙකුට ලොකු අඩුපාඩුවක් තියෙනවා යතුරු පැදියක්. යතුරු පැදියක් තියෙන කෙනාට ලොකු අඩුපාඩුවක් තියෙනවා තීව්‍රෝදරතයක්. තීරෝද්දවයක් තියෙන කෙනාටත් ලොකු අඩුපාඩුවක් තියෙනවා වාහන රෝද හතරේ. එහෙම තියෙන එහෙම තියෙන කෙනාටත් අඩුපාඩුවක් තියෙනවා නවීන මාදිලියේ එකක්. ඕක ඉවරක් වෙන්නෙම ඉවරක් වෙන්නෙම නෑ. එහෙනම් අඩුපාඩු සහිත ජීවිතය සක්විති රජකම ලැබුණත් පින්වත් මේ හිතට නම් ඇතිවීම නෑ. එහෙනම් කාම ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳ ලෝභ දේශ මෝහ හිතක තියෙන තාක්කල් කාමයන් තියෙන තාක්කල් අකුසලයන් තියෙන තාක්කල් මේ හිතට කවදාකවත් විවේකයක් නැහැ. විවේකයක් නැහැ. අහන්න තමන්ගේ හිතෙන් මං කවදාද විවේකයෙන් ඉන්නේ කියලා. මං කවදාද විවේකයෙන් ඉන්නේ කියලා අහන්න ඉතින්. උදේ නැගිට්ටහම විවේකයක් නැහැ. ශරීරයේ පැත්තෙන් විවේකයක්වත් නැහැ. හිත පැත්තෙන් විවේකයක්වත් නැහැ. එහෙනම් හිත පැත්තෙනුත් විවේකයක් තියෙනවා ශරීරයේ පැත්තෙන් විවේකයක් කියන පින්නත් නේ යම් කිසි ක්‍රමයක් තියෙනවනේ ඒක විඳින හැම සැපයටම වැඩිය සැපයක් වෙනවද නැද්ද මේ ජීවිතයේ විඳිනා වූ යම් සැපයක් තියෙනවාද ඒ හැම සැපයටම වැඩිය මානසිකව සහ කායිකව යම් කිසි විවේකයක් ලබන්න එක මොහොතක පුළුවන් නම් ඒක කොයිතරම්නම් වටිනවද කියලා තමන් විමසන්න ඕනේ. දැන් එහෙම තැනක් තියෙනවා කියලා යම් කිසි නුවණ තියෙන තැනත් එක්ක ස්ථීරව එහෙම තැනකට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂවම දැනගත්තොත් ඒ හිත් වලින් ඒ කියන තැන අරමුණු වෙන එකක් නැද්ද? දැන් සැප පුටු අරමුණු වෙන්නේ. දැන් සැප මෙත්ත අරමුණු වෙන්නේ. දැන් සැප ගෙවල් සැප වාහන අරමුණු වෙන්නේ. වාහන දෙකක් දැක්කහම සැප වඩා සැපේ අරමුණු වෙන්නේ. අන්න බලන්න. එහෙනම් වඩාසක වාහනේ ගිහිල්ලා ඉඳගත්තත් පින්නත් මේ ඊට ඒක දුකක බවට පත් වෙනවා. නමුත් මේ කියන තැන ගිහිල්ලා ඉඳගත්තොත් එහෙම ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකේ ඒ මොහොතේම දුකක් බවට කුට්ටකින් පත් වෙන්නේ නැති ස්වභාවයක් තියෙන තැන. බලන්න කොයිතරම් කැපයක්ද කියලා දැන් මෙන්න මෙහෙම මම මතක් කරනවා. වැඩියෙන් වැඩියෙන් දැනෙන්නේ නැත්නම් මේ ශරීරය පින්නත් මේ අපි කියනවා සැපයි කියලා මම දැන් ඉස්සෙල්ලා කිව්වා අර පුටුවක් වැඩියෙන් සැප පුටුවක් වැඩියෙන් සැපයි. ඒ මොකද වැඩියෙන් සැප පුටුවක් වැඩියෙන් සැපයි කියන්නේ ඒක ඉඳගත්තාම වැඩිය දැනෙන්නේ හොඳට කුසල් මෙහෙම කරලා කොහේවත් ඇඟ දැනෙන්නේ නැතිනම් ඒක හොඳටම සැප තැනක් කියලා කියනවා. අපි හිතමු කිසිම විදියකින් මේ ශරීරය දැනෙන්නේ නැති පුටුවක් හැදුවා කියලා කවුරු හරි කෙනෙක්. ඒ පුටුව කොච්චර මිලක් මිලක් වේද? නේද දැන් බලන්න විශාල විශාල මුදල් තියෙන නිවෙස් වල වැඩියෙන් වැඩියෙන් සැප කුඩු තියෙනවා. එහෙනම් කිසිම විදිහෙන් දැනෙන්නේ නැති පුටුවක් හැදුවොත් ඒකේ අපි තුමු සීතල වෙලාවට ඒ පුටුව උස්නයි. උස්න වෙලාවට සීතලයි. එහෙම එහෙම හැම පැත්තකින්ම සැපය තියෙන පුටුවක් හැදුවොත් මේ ශරීරයට මුකුත් දැනෙන්නෙම නැති වෙන්න ඒ පුටුව ඒ පුටුව බොහොම මිල වෙන්නේ. හැබැයි පින්වත්නි එවැනි පුටුවක ඉඳගෙන ඉන්න කොටත් කැමැති දේ නොලැබීමේ දුක කියලා කියන චිත්ත පීඩාව තියෙනවද නැද්ද? නේද? එහෙනම් සැප තියෙයිද? සීතල තැන්වල රත් වෙනවා පින්වත් මේ චිත්ත පීඩාව තියෙනකොට. සීතල තැනක හිටියත් රත් වෙනවා. මේ සෞම්‍ය වාතය ගිනි වාතය වගේ දැනෙනවා. මේ සෞම්‍ය පොළව ගිනි පොළව වගේ දැන් දැවෙනවා පිච්චෙනවා වගේ දැනෙනවා. එහෙනම් මොනතරම් සැප පුටුවක් හැදුවත් මානසිකව ලබන්නා වූ ගින්දර තියෙනවා නම් ඒ මොන පුටුවේ ඉඳගත්තත් ඇති වැඩක් වෙන්නේ නැහැ. හොඳයි මේ විද්‍යාව කියලා කියන දේවල් දිනු වෙලා පුටුවක් හැදුවොත් ඉඳගත්තාම කායික පීඩාවක් නැහැ, චිත්ත පීඩාවක් නැහැ කියන ගත්තාම. එහෙම එකක් හැදුවොත් ඒක සාමාන්‍ය කෙනෙකුට ගන්න දෙන්න පුළුවන් වෙන්නේ. ඒක ඉඳගත්තාම කිසිම චිත්ත පීඩාවක් නැල්ලු. මොකක් හරි ක්‍රමයක් හොයලා හදලා ඉඳගත්තුත් ශරීරයට කිසිම පීඩාවක් නැහැ හිතටත් පීඩාවක් නැහැ මහා හිතට සුවයක් දැනෙන පුටුවක් හැදුවොත් ඒකට කවුරුත් විනාඩියකට හරි ඉඳ ගන්න පොරකන එකක් නැද්ද? නම් ලොකු ලොකු සල්ලි තියෙන ඇත්තන්ගෙන් ඒ පුටුව බේරන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ පුටුව හොඳයි අපිටත් කිව්වොත් එහෙම එවැනි පුටුවක් දෙනවා දෑගකට කියලා ඕන කැපකිරීමක් කරයිද නැද්ද? එහෙම පුටුවක් හදලා තියෙනවා ඒක ඉඳගත්තාම හිතේ තියෙන ඔක්කොම පීඩාවන් අයින් වෙනවා පුටුවේ ඉඳගත් වෙලාවට ඉඳගත් වෙලාවට හිතේ තියෙන ඔක්කොම පීඩාවන් අයින් වෙනවා කිව්වොත් කොයි තරම්නම් හිත වලින් අරමුණු කරයිද අනේ මේ වගේ පුටුවක් අපේ ගෙදරට ගෙනා ගන්න තිබ්බොත් මට හොඳටම පීඩා තියෙන වෙලාවට මම ගිහින් ඔකෙට කපලා ඉඳන් ඉන්නවා නේද මට දුකේ තරහ යන වෙලාවටත් මං ගිහිල්ලා ඔය පුටුවෙන් ටිකක් වෙලා ඉඳන් ඉන්නවා එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි ආය සුවසේ නැගිටින්න පුළුවන් කියලා එවැනි කය දැනෙන්නේ නැති හිතේ තියෙන දුක් පීඩාත් අයින් වෙන පුටුවක් එහෙම තිබ්බොත් ඒක කොච්චර වටින්න ඕනද? කොච්චර වටිනාකමක් තියේද? මිල කරන්න බැරි තරම්. එහෙම පුටුවක් තියනවා කියලා දැනගත්තොත් වින්නන්නේ අපේ හිත එවැනි සත්‍යයක් අරමුණු කරයිද නැද්ද? හැම වෙලෙම හොයයි මේ වගේ මේක තමයි ලබා ගන්න ඕනේ. මේක තමයි ලබා ගන්න ඕනේ. මේක තමයි ලබා ගන්න ඕනේ කියලා. ප්‍රථම ධානය කියන්නේ මොකද්ද? ආන් ඒ වගේ ආසනයක්. ඒ වගේ ආසනයක් පින්නොත් නේ. කායික විවේකය සහ මානසික විවේකය විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජම් ප්‍රීතිසුඛං කය සහ හිතෙහි ඇතිවන්නා වූ විවේකයේ හින්දාම හිතේ මහා ප්‍රීතියක් දැනටවන්නා වූ ආසනය බුද්ධ ශාසනයේ උතුම් ආසන වලින් ප්‍රාථමිකම ආසනය ලෞකික ජීවිතයේ ලබා ගන්නා වූ ඔය කොර කපා බොහෝ දේවල් ඔස්සේ ඇලී ගලී විශාල කැපකිරීම කරලා ලබා ගන්න සැපයන් වලට වැඩිය උත්තරීම සැපයක් උතුම්ම සැපයක් ලෞකික ජීවිතයේ ඇත්තෝ බොහෝ බොහෝ මහන්සි වෙලා සැප හොයාගෙන යන ඇත්තන්ට මේක ග්‍රහණය වෙන්නේ නැහැ මේ කම් සැප වල විඳින්න පුළුවන් සීමාවක් තියෙනවා පින්වත්නි එතනින් එහාට ආය සැප විඳින්න බෑ ඒ සීමාවන් අභිභවාගිය ප්‍රාණ ලෝකයේ තිරිසන් සත්තු පවා මිනිස්සු පවා රාගයෙන් ලැබෙන සැපය කියන සැපයට මහා තැනක් දීලා තියෙනවා. මහා වියදම් කරනවා. තිරිසන් සතෙක් පවා පින්නත් මේ කෑම වේලක් කකා ඉන්න වෙලාවක ගලක් කරගත්තොත් සුනකෙක් මොකද කරන්නේ? මේකෙන් දුවනවා. හැබැයි සුනක දේනුවක් ආසන්නයේ ඉන්න සුනකෙකුට ගලක් ගත්තට දුවන්නේ නෑ. ඇයි ඒ? ඒ දේවල් වලින් ලැබෙනා වූ සැප වේදනාව අනිත් සැප වේදනාව වලට වඩා ප්‍රබලත්වයක් තියෙන හින්දා සියලු සත්වයෝ රාග ආදී කෙලෙස් ධර්ම වලින් ලැබෙනා වූ සැපේ ඉහළ සැපක් කොට සලකනවා ප්‍රාථමික සැපය ඉහළ සැපක් කොට සලකනවා. ඒ වගේ දසදහස් ගුණයක් ප්‍රබල සැපයක් ධ්‍යාන මට්ටමක තියෙනවා. ඒ බව තේරුම් ගන්න ඕනේ. රාග ආදී කෙලෙස් ධර්ම වලින් ලැබෙන සැපයත් එක්කම ඒ తాවකාලික සැපයත් එක්කම පින්නදි මහා දුක්ගොඩක ආරම්භයක්. නැවත නැවත නැවත නැවත ඒ සැප හොයාගෙන යන්න වෙනවා. ඒවා එතරම් ලැබිච්ච තැන ඉවර වෙනවා. නමුත් බලන්න එහෙම තත්ත්වයක් නෙවෙයි පින්නත් මේ ප්‍රථම ධානය මට්ටම කියලා කියන්නේ මේ කය සහ හිත සම්පූර්ණයෙන් ඒ කෙලෙස් නිස්සම්බන වශයෙන් ප්‍රහාණය වෙච්ච හින්දා සහ කාය සංකාරයන් සංසිඳිච්ච හින්දා කය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් අයින් වෙච්ච හින්දා හිතෙහි නැවත කාමයන් ප්‍රාර්ථනා කරන ස්වභාවයක් ඒ වෙලාවේදී නැති. අතෘප්තිකර භාවය නැති. බුදුජානන වහන්සේම දේශනා කරා මායාවෙන් හැඟුණාය මායාවෙන් හැංගුණාය මායාවෙන් මිදුණාය කියලා. ආන් ඒ වගේ තැනක් පින්නත් නේ. අන්න ඒ වගේ තැනක් ඇති කරගන්න ආකාරය කොහොමද කියලා ඉතාම කෙටියෙන් මතක් කරන්නයි කල්පනාව. ඒ මොකද මෙන්න මෙහෙම. මේ හැම කෙනෙක්ම පින්නත් නේ භාවනා කමඨහන් කියන මොනවද කියලා දන්නවා. මේ මොහොතේ අපි උත්සාහ කරන්නේ භාවනා කමඨහනක් එහෙම කියලා දෙන්න නෙවෙයි. භාවනා කමඨහනකින් වෙන දෙයක් තියෙනවා. අසුභ භාවනාව ගත්තොත් උදාහරණයක් විදිහට අසුභ භාවනාව වඩනකොට ක්‍රමානුකූලව ඒ ඒ කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී පිළිබඳ මේ මුළු ශරීරයම ගැන මෙනෙහි කරනකොට පිළිකුලෙන් අන්න කුසල හැඟීමක් පහළ වෙනවා. මොනවාද ඇති වෙන කුසල හැඟීම? මගේ මේ මුළු ශරීරයම පිළිකුල් වස්තුවක් කියලා ඒක කෙරෙහි තිබ්බ ඒ ලෝභය අඩු වෙලා අලෝභයන් ඇති වෙනවා. එතකොට ඒකේ තියෙන ඇලීම අයින් වෙනවා. ඊළඟට තමන්ගේ ශරීරය ගැන ඒ විදිහට මේක පිළිකුල් වස්තුන්ගෙන් හැදිලා තියෙනවා අය කියලා හොඳට මෙනෙහි කරනකොට අර අනිකුත් පිළිකුල් වස්තුන් කෙරෙහි තිබ්බ ගැටීම අඩු වෙනවා. බාහිර ලෝකයේ තිබ්බ වස්තුන් කෙරෙහි ගැටීම අයින් වෙනවා. බාහිර වස්තුන් අරගෙන බාහිර අයගේ ශරීරය ගැන අරගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරපුවම ඒවා කෙරෙහි තිබ්බ ඇලීම අයින් වෙනවා. මේ ඇලීම ගැටීම අයින් වෙලා මේ ලෝකෙම පිළිකුල්ල පිළිකුල්ල කියන්නේ මේ ලෝකෙම අසුබය කියලා අර අප්‍රසන්නකමක් ඇති වෙලා ඔක්කාරට එන ගතිය නෙමෙයි. ඇයි ඒ ඔක්කාරට එන ගතිය තියෙන්නේ ගැටීම තිබ්බොත්. බොහෝ අය කියනවා ඇයි මේ ශරීර දිහා බලාගෙන කෙස්ලොම් නියදත් කියලා මේ අසුබ විදියට මේ අප්‍රසන්න දේවල් හිතන විදියට මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරන්න පින්නත් මේ බාහිර තියෙන දේවල් පිළිබඳ තියෙන ගැටීමක් අයින් වෙන්න තමන්ගේ ශරීර සහ අනුන්ගේ ශරීර පිළිබඳ තියෙන ඇලීමක් අයින් වෙන්න තමයි මෙනෙහි කරන්නේ. එහෙම දෙපාර්ශ්වයම මෙනෙහි කරනකොට ඉති අජත්තං වා කායේ කායානුපස්සී වෙරති බහිද්ධාවා අජත්ත බහිද්ධාවා මේ විදිහට දෙපැත්තම මෙනෙහි කරනකොට එක හැඟීමක් එනවා කියනවා එක හැඟීමක් මේ ලෝකයේ සියලු දේ අසුබ වශයෙන් තියෙන මාස් පර්වත කටු පර්වත අසුචි පර්වත එහාට මෙහාට දුවන මගේ ශරීරය සහ මේ බාහිර තියෙන ඔක්කොම දේවල් එහෙමයි කියලා සම්පූර්ණ ලෝකයේ වශයෙන්ම අරමුණක් වෙනවා මේක ලේවිලා මේක මහා දුගඳ හමන ඊටාම අප්‍රසන්න හැම කෙනෙකුටම සමානත්වයක් තියෙන මේ වෙන් වෙලා තියෙන අපි මේ වෙන් කරගෙන තියෙන දේවල් ලොකෝම සීමා බන්ධන කැඩිලා පිනනවා මේ ඔක්කොම එක ගොඩකට වැටිලා හිතවත් අහිතවත්කම් ප්‍රිය මනාපකම් ප්‍රිය අප්‍රියකම් ඔක්කොම අයින් වෙලා එක තැනකට ඇවිල්ලා පින්නත් මේ යම් කිසි කෙනෙකුට අදහසක් වෙනවා මේ ලෝකයේ පිළිබඳ තියෙන ඇලීම් ගැටීම් අයින් වෙච්ච ශරීර පිළිබඳ ඒකත්වයක් ඇති වෙනවා ඒකට කියනවා සිහිය ඉපදුනාය කියලා තේරුණාද සිහිය ඉපදුනා කියන අසිහියෙන් හිටියේ ඇයි මේ බුරුද කිව්වේ? හැම කියන්නේ පිළිකුල් වස්තුවක් නෙවෙයිද? ලේ කියන්නේ මස් කියන්නේ කටු කියන්නේ මේ ශරීර වලින් එළියට එන හැම දෙයක්ම. සහ මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම මහා දුගඳහමන ඉතාම අප්‍රසන්න දේවල්. ඒ පිළිබඳ අසීයෙන් තමයි මේ ශරීර පතාගෙන යන ගමන තියෙන්නේ. එතකොට නිවැරදි මෙනෙහි කිරීම කරපුවාම පස්සේ ඒ ඒ කරන විදිහ ගැන තමන් ගුරුවරු හොයාගෙන හරියට දැනගන්න ඕනේ ඒක මේ වෙලාවේ කතා කරන්න ඕන තැන නෙවෙයි නමුත් පින්නන්නේ ඒ වගේ ආකාරයක හරියට නිවැරදිව මේ මෙනෙහි කිරීම කරපුවාම මොකද වෙන්නේ? මේ හිතේ අදහසක් ඇති වෙනවා මේ ලෝකයම අසුබයි කියලා. මේ ලෝකයේම ශරීර ගැන තිබ්බ ඇලීම් ගැටීම් අයින් වෙලා එක හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. එහෙම හැඟීමකට ආවට පස්සේ ඒ නුවණ තියෙන තැනත්තා සිහියෙන්ම දැනගන්නවා මගේ තුල කුසල හැඟීමක් ඇති වුණා. මේක කුසල හැඟීමක් මේක ඇලීමුත් නැහැ, මේ හැඟීම ගැටීමුත් නැහැ කියලා. නැවත නැවත නැවත නැවත බහුලව බහුලව බහුලව ඒ හැඟීම නැවත නැවත නැවත නැවත ඇති කරගන්නවා. භාවනාවෙන් ඇති කරගන්නවා. මේ විදිහට මේක නැවත නැවත නැවත නැවත ඒ හැඟීම ඇති කරගන්නකොට පින්නත් නැවත නැවත උත්පාදනය කරගන්නකොට යමක් ආයාසයෙන් කරොත් ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. එහෙම ස්වභාවයක් අපේ මානසිකාරයේ හිතෙනවා. ඒ හින්දා යම් කිසි කෙනෙක් කර ඇතිවෙච්ච හැඟීම, කුසල හැඟීම, චේතනාව, කුසල ආරම්මණය නැවත නැවත නැවත නැවත මේ හිත ඒ අරමුණම අරමුණුගත කරන කරවමින් කරවමින් අමාරුවෙන් අමාරුවෙන් මේ කාරණාව सिद्ध කරොත් භාවනාවකදී එක වාසනාවන්ත දවසක් උදා වෙනවා. මේ වාසනාවන්ත දවස කවද්ද? අර අමාරුවෙන් ඇති කරගනිමින් හිතේ නැගීමෙහි හිත නැගෙනවා පින්වත් මේ හිත ඉස්සෙනවා. හිත ඒක තුළ රැඳෙනවා. ඒ කියන්නේ નિરાයාසයෙන්ම ඒ හැඟීම තමන්ගේ හිත තුලින් නැగిලා ඉන්න පටන් ගන්නවා. નિરાයාසයෙන්ම හිත අර කුසල හැඟීමම අරමුණු කරන්න පටන් ගන්නවා. මේක බහුලව යෙදුනොත්, මේක බහුලව භාවිතා කරොත්, බහුලව යෙදුනොත් ඒ හැඟීම නැවත නැවත එයාම එයාම ඒකට කියනවා ඒකයි විතක්ක ਵਿਚාර කියන ස්වභාවය. අරමුණ ගැනීම සහ අරමුණේ විතක්ක චෛතසිකයාගේ ස්වභාවය තමයි ඒ අරමුණෙහි නැවත හිත නංවනවා. බලන්න පින්නත් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කර කර ඉන්නකොට මේ අත්තන්ට හුස්ම ගන්නවා ඒක දැනනවද? දැන් කියනකොටම දැනනවා. ශරීරයේ Tamange ඇඳුම් ලාගෙන ඉන්නවා කියලා දැනුණාද? නෑ දැන් කියනකොටම දැනෙනවා. එහෙනම් යම් අර වෙනත් අරමුණක ඉන්නකොට තවත් දෙයක් දැනෙන්නේ නෑ. දැන් හැබැයි කියනකොටම දැනෙනවා. උපචාර කියන අවස්ථාවට එනකොට පින්වත්නි මේ ශරීරයේ අතපය මතක් වෙනවා වෙලාවකට. හැබැයි අරමුණු උනත් දැනෙන්නේ නෑ. මොකද අර කුසල ආරම්මණය ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න අනිත් අරමුණු ගන්න ස්වභාවය අඩු වෙනවා. අඩු වෙනකොට මේ ශරීරය දැනෙන්නේ නැතු වෙනවා. වෙනත් කාමාරු කාමාරමුණු එන එක නැතු වෙනවා. දැන් ස්වයංක්‍රීයවම එකක් පිටිපස්සේ එකක් තමන් භාවනාවකින් වර්ධනය කරගත්ත හැඟීම එක අරමුණක් ඒ ඒ අරමුණම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ගන්නවා නම් හිත. එකක් පිටිපස්සේ එකක් වේගෙන් වේගෙන් ඒ අරමුණම ගන්න ගන්නට මේක සකස් වෙනවා නම් ඒක. වෙන දෙයක් සකස් වෙන්න ඉඩක් ඉඩක් නැහැ. එහෙනම් බාහිර සද්ද ඇහෙන්නේ අතපය දැනෙන්නේ නැහැ. ශාරීරික වේදනාව දැනෙන්නේ නැහැ. හරියට නිකන් පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ දැන් ඒ වෙලාවට පින්නන්දි කවුරු හරි වම් අත උඩ දකුණු අත තියාගෙන භාවනා කරලා කල්පනා කරොත් එහෙම එයාට ඒක දැනෙන්නේ නැහැ. පිටක අද්දක ඉස්සිනා වගේ. පිටක ශරීරයේ ඉස්සුනා වගේ. දැන් අපි කල්පනා කරනකොට මේ ශරීරය මෙහෙම තියෙනවා කියලා දැනෙනවා මේ මට මෙච්චර මේ බම්බයක් විතර වෙච්ච ශරීරයක් මෙන්න තියෙන මෙන්න හිස කියනකොට හිස දැනෙනවා කකුල කියනකොට කකුල දැනෙනවා තමන්ගේ හැඩය තමන්ට දැනෙනවා නමුත් ඒ හැඩය දැනීම නැහැ. එතකොට මහා සැලුවක් මහා විවේකයක්. එහෙනම් දැන් දඟලන්න ඕනේ. ඇයි? දන්නේ නැහැ. රිදෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. එහෙනම් දඟලන්න ඕනේ. එහෙනම් මෙච්චර කල් මේ හිතුවක්කාර ළමයාත් එක්ක ජීවත් වෙලා මෙන්න දැන් ශරීරයට මහා ශරීරයේ හින්දා හිතට මහා විවේකයක් ඇති වෙනවා. ඊළඟට පින්නත් මේ කාමච්ඡන්ද ලියාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන එකකටවත් ඉඩක් නැහැ. ඇයි? අර කුසල ආරම්මණය හිතේ නැగిලා. එහෙනම් නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒකම ඒකම හටගන්න ඉඳලා ඒ වෙලාවට කියනවා එහෙමනම් මේ පංච නීවරණය යටපත් වුණා කියලා. ඒ හින්දා එහෙනම් හිතට වෙහසක් ජීවිතේ පළවෙනි වතාවට මෙන්න මේ දැනත්තා විවේකයක් ලබන්න පටන් ගන්නවා. ඒකට කියනවා ඒකත්වයක් කියලා. ඒකට කියනවා ඒකාරම්මණයක් කියලා. ඒකට කියනවා කුසලාරම්මණයක් කියලා. ඒකට කියනවා අර්පණාවක් කියනවා. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම් අනුව විවිච්ච කාමයේහි කාමයෙන් වෙන් වෙච්චම තැනක් කියලා කියන්න පුළුවන් බෑද අනිවාර්යයෙන්ම. එතන කාමය නැහැ. විවිච්ච අකුසලෙහි ධම්මෙහි. එතන අකුසල ධම්මෙනුත් නැහැ. සවිතක්කං සවිචාරං එතන විතක්ක විචාර සහිතයි. විවේක ධම්පීති සුඛං අර කායික විවේකයේ සහ මානසික විවේකයේ හින්දාම ඇතිවන්නා වූ ප්‍රීතිය සහ කායික විවේකයේ හින්දා ඇතිවන්නා වූ සැපය සහිත ප්‍රථම ධානය කියන්නේ ඒකයි. එහෙනම් අද අපි උත්සාහ කරේ මෙන්න මේ බව දැනුම් දෙන්න. මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල සම්මා සමාධිය කියන තැන ප්‍රායෝගිකවම Taman මේ ලෝකයේ කාමනීය වස්තුන් භාවිතා කරලා ලබා ගන්න සැපය වගේ නෙවෙයි ඉන් ඔබට ගිය විශාල සැපයක් තියෙනවාය කියන එක මේ අත්තන්ට දැනගත්තාම පින්නත් ඔන්න ඔය ආකාරයට මොකද වෙන්නේ අපිට? එහෙම දැනගත්තාම මේ අත්සන්ට කල්පනාවට ගන්න පුළුවන්කම තියෙන එහෙනම් මගේ ජීවිතේ මම මේ දේ අරමුණු කරන්න ඕනෑය කියලා. මේ දේ අරමුණු කරන්න ඕනෑය කියලා මේ අත්තු හොඳටම දන්නවා. ඒකින්ද මේ දේ දැනගන්න ඕන පින්නම් මේක අරමුණු කරගන්න. ඒකින්ද කවුරුත් කල්පනා කරන්න මගේ ජීවිතේ මම නොලබපු දෙයක් මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම නොහිතපු දේවල් මේ ලෝකේ තියෙනවා. ඒ වගේ උතුම් තත්ත්වයන් වලටපත් වෙන්න. මෙවැනි උතුම් තත්ත්වයන් වලටපත් වෙලා අවසානයේ ලබා ගන්න පුළුවන් උතුම්ම ස්ථානය කියනා වූ සියලු කෙලෙස් හේවන් කොට ලබන්නා වූ උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නටත් මගේ මේ ජීවිතය අරමුණු කරගන්නවා ප්‍රථම ධානාදී උත්තරී තත්ත්වයන් මේ ජීවිතයේම ඇති කරගෙන සම්මා සමාධිය ඇති කරගන්නට මම අරමුණු කරගන්නවා මමත් උතුම් සැනසීමෙන් සැනසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්නවා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති එනස්මි සම්මා සමාධිය පිළිබඳව ධර්මානුකූලව අපට කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට උන්වහන්සේ කරගෙන යන ලෝක සාසනික වශයෙන් ආගමික වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යාපනික වශයෙන් උදාරතර සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිරත්නයේ ආශිර්වාදය ලැබ සිය දෙවියන්ගේ රැකවරණයෙන් මහන්සියට නිරෝගී භාවයේ සිට ජීවන ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑවිහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ